නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස පාරායන වක්ගෝ වත්තු ගාථා කෝසලානං පුරාරම්මා ආගමා දක්තිනා පතං ආකින්චඥං පත්ථයානු දහක්මනු මන්තපාරවූ සෝ අස්සකස්ස විසයේ මූලකස්ස සමාසනේ වසී ගෝධාවරී කූලේ උන්ඨේනච ඵලේනච තස්සේව උපනිසාය ගාමෝච විපුලෝ අහෝ තතෝ ජාතේන ආයේන මහායඤ්ඤ මකප්පයි මහායඤ්ඤං යදිත්වාන පුනපාවිසි අස්සමං තස්මින් පති පවිට්ඨම් හි අඤ්ඤෝ ආගන්ති ධහක්මනෝ උංඝට්ඨ පාදෝ තසිතෝ අංකදන්තෝ රජස්සිරෝ සෝචනං උපසංඛම්ම සතානි පංචයාචති තමේනං බාවරී දිස්වා ආසනේන නිමන්තයේ සුකංච කුසලම් පුද්ධි ඉදං වචන මම්්‍රවී යංහෝ මමං දෙය ධම්මං සබ්බං විසද්ධිතං මයා අනුජානාහි මේ භක්මේ නත්හි පංච සතානිමේ සතේ මේ යාචමානස්ස භවංනානු පදස්සති සත්තමේ දිවසේතුයිහං මුද්ධා පලතු සත්නතදා අභිසංහරිත්වා කුහකෝ භේරවංසෝ අකිත්නිතයි තස්සතං වචනං සුත්වා බාවරි දුක්පිතෝ අහෝ උස්සුස්සති අනාහාරෝ සෝක සල්ල සමප්පිතෝ අතෝපි ඒවං චිත්තස්ස ඥානේන රමති මනෝ පුත්‍රස්තං දුක්ඛිතං විස්වා දේවතා අත්ථකාමිනී බාවරින් උපසංකම්ම ඉදං වචන මබ්‍රවී නසෝ මුද්ධං පජානාති කුහකෝසෝ ධනත්තිකෝ මුද්ධනි මුද්ධ පාතේවා අඥානං තස්සන විද්ජති භෝති චරහි ජානාති තංහේ අක්හාහි පුංචිතා මුද්ධං මුද්ධාධිපාතංච තංසුනෝම වචෝ තව අහම්පේතං නජානාමි ඥානං එත්තන විද්ජති මුද්ධං මුද්ධාධිපාතේවා දිනානං හෙත්හ දස්සනං අතගෝචරහි ජානාති අස්මින් පුතුවි මණ්ඩලේ මුද්ධං මුද්ධාධිපාතංච තම්මි අක්හාහි දේවතේ පුරාකපිද වත්තුම් හා නික්කන්තෝ ලෝකනායකෝ අපච්චෝ ඔක්කාක රාජස්ස සක්්‍ය පුත්තෝ පභංකරෝ සෝහි භාග්මන සම්බුද්ධෝ සබ්බ ධම්මාන පාරවූ සබ්බාභිඤ්ඤා බලප්පත්තෝ සබ්බ ධම්මේසු චක්ඛුමා සබ්බ කම්මක්ඛයං පත්තෝ විමුක්තෝ උපදි සංඛයා බුද්ධෝසෝ භගවා ලෝකේ ධම්මං දේසේති චක්ඛුමා තන්ත්වං ගන්්වාන පුඤ්ජස්සු සෝතේ තං ව්‍යාකරිස්සති සම්බුද්ධෝති වචෝ සුත්වා කුදක්හෝ භාවරී අහෝ සෝකස්ස තනුකෝ ආසේ පීතිංච විපුලං ලබී සෝභාවරී අත්මනෝ උදක්ගෝ තන්දේවතං පුත්හැති වේදඩාතෝ කතමම්හිගාමේ නිකමම්හිවාපන කතමම්හිවා ජනපදේ ලෝකනාතෝ යත්හ ගන්ට්වා නමස්සේමු සම්බුද්ධං දිපදුත්තමං සාවත්්‍යයන් කෝසල මන්දිරේදිනෝ පහෝත ප්ඥෝ වරභූරිමේදසෝ සෝසක්්‍ය පුත්තෝ විදුරෝ අනාසවෝ මුද්ධාධිපාතස්ස විදුනරාසභෝ තතුවාමන්තයි සිස්සේ බ්‍රහක්මනේ මන්ත පාරගේ ඒඨමානවා අක්හිස්සං සුනාත වචනං මම යස්සේසෝ දුල්ල භෝලෝකේ පාතුභාවෝ අභින්හසෝ ස්වාජ්‍යලෝකම්හි උපපන්නෝ සම්බුද්ධෝ ඉති විස්සුතෝ හිප්පං දන්ත්වාන සාවත්හිං පස්සව්හෝ දිපදුන්තමං අතන්චරහි දානේමු දිස්වාබුද්ධෝති බ්‍රහක්මන අජානතන්නෝ පම්රෝහි යථාජානේමුතංමයං ආගතානීහි මන්තේසු මහාපුරිස ලක්ඛනා ද්වත්තිංසානිත ව්‍යාඛ්‍යාතා සමන්තා අනුකුම්බසෝ යස්සේතේ හොන්ති ගත්තේසු මහාපුරිස ලක්ඛනා දුවේච තස්ස ගතියෝ තතියාහින විඤ්ජතේ සචේයගාරං අධ්‍යාවසති විජෙය්‍ය පටවින් ඉමං අදන්දේන අසත්පේන ධම්මේන මනුසාසති සචේතසෝ පම්බජති අගාරා අනගාරියං විවත්තච්ඡද්දෝ සම්බුද්ධෝ අරහා භවති අනුත්තරෝ ජාතින් ගොත්තංච ලක්ඛණං මන්තේ සිස්සේ පුනා පරේ මුද්ධං මුද්ධාදිපාතන්ට මනසායේව පුක්කත අනාවරණ දස්සාවී යදි බුද්ධෝ භවිස්සති මනසා පුද්ධිතේ පන්හේ වාචාය විස්සජෙස්සති භාවරිස්ස වචෝ සුත්වා සිස්සාසෝලස බ්‍රහක්මනා අජිතෝ තිස්ස මෙත්තෙයෝ පුන්නකෝ අත මෙත්තගෝ धूतको उपसीवोच नन्दोच अथ हेमको तोदेय कप्पादुभयो जतुकन्नी च पण्डितो भद्रावुधो उदयो च कोशालो चापि ब्राह्मणो मोघराजा च मेधावी पिङ्गियो च महायिषि कच्चेकगणिनो सब्बे सब्बलोकस्य विश्रुता ජායි ඥානරතාධීරා උබ්බවාසනවාසිතා භාවරින් අභිවාදෙත්වා කත්වාචනං පදක්හිනං ජටාජින ධරා සම්බේ පක්කාමුන් උත්තරාමුහා මූලකස්ස පතික්හානං පුරිමං මාහිස්සතින් තදා උජ්ජේනින් චාපි ගෝනග්හං වේදි සංවන සෞභයං පෝසම්බිංචාපි සාකේතං සාවත් පිංච පුරුත්පමං සේතව්‍යං කපිලං වත්තුං කුසිනාරංච මන්දිරං පාවංච භෝග නගරං වේසාලිං මාගදං පුරං පාසානකං චේතියංච තමනීයං මනෝරමං තසිතෝ බුදකං සීතං මහාලාභංවවානිජෝ බුද්ධායන් ධම්මාභිසින්තෝව තුරිතාපම්බත මාරුහුම් භගවා තම්හි සමයේ භික්හු සංඝපුරක්ම කතෝ භික්හූනං දම්මං දේසේති සීහෝව නදතිී වනේ අජිතෝ අද්දස සම්බුද්ධං සතරං සිංව භානුමං චන්දං යථා පන්න රසේ පරිපූරින් උපාගතන් අතස්ස ගත්තේ දිස්වාන පරිපූරන්ත ව්‍යංජනං ඒකමන්තං ඨිතෝ හට්ඨෝ මනෝපන්හි අපුඤ්ජත ආදිස්ස ජම්මනං රෝහි ගොත්තං රෝහි සලක්ඛනං මන්තේ සුපාරමින් රෝහි කතිවාචේති බ්‍රහක්මනෝ වීසං වස්ස සතං ආයෝ සෝච ගොත්තේන බාවරී තීනස්ස ලක්හනා ගත්තේ තින්නං වේදාන පාරභූ ලක්හනේ ඉතිහාසේච සනිගණ්ඩු සකේටුබේ පංච සතානි වාචේති සධම්මේ පාරමින් ගතෝ ලක්හනානං පවිචයන් භාවරිස්ස නරුත්තම තන්හත්හිද ප්‍රකාසේහි මානෝ කංකායිතං අහෝ මුකං ජිව්හාය ඨාදේති උන්හස්ස මමුකන්තරේ කෝසෝ හිතං වත්ථ ගුයිහං එවං ඥානාහි මානව පුත්තං හි කිංචි අසුනන්තෝ සුත්මා පඤ්ඤේ වියාපතේ විචින්තේති ජනෝ සම්බෝ වේදජාතෝ කතංජලි කෝනු දේවේච බ්‍රහ්මාවා ඉන්දෝ වාපි සුයම්පති මනසා පුද්ධිතේ පන්නේ තමේනං පටිභාසති මුද්ධං මුද්ධාධිපාතංච භාවරී පරිපුච්ඡති සංව්‍යාකරෝහි භගවා කංඛං විනයනෝ ඉසේ අවිද්‍යා මුද්ධාති ජානාහි විද්‍යා මුද්ධාධිපාතිනි සද්ධා සති සමාධේහි හන්දවිරියේන සංයුතා තතෝවේදේන මහතා සන්ත මහිත්වානමානවෝ ඒකන්සං අජිනං පත්වා පාදේසු සිරසාපති භාවරී බ්‍රාහ්මනෝ භූතෝ සහතිස්සේහි මාරිස උදග්ගචිත්තෝ සුමනෝ පාදේවන්දති චක්කුම සුඛිතෝ භාවරී හෝතු සහතිස්සේහි බ්‍රහ්මනෝ ත්වංචාපි සුඛිතෝ හෝහි චිරංජීවාහිමානව භාවරිස්සච තුහිහංවා සම්බේසං සබ්බ සංසයං කතාවකාසා කුත්ජව්හෝ යංකින්චි මනසික්ජත සම්බුද්ධේන කතෝකාසෝ නිසීදිත්වාන පංජලි අජිතෝ පටමං පන්හං තත්හ පුද්ධි තථාගතං වත්නොගාථා නිත්තිතා අජිත සුත්තං ඉච්ඡායස්මා අජිතෝ කේනස්සු නිමුතෝ ලෝකෝ කේනස්සු නම්පකාසති ඉස්සාභිලේපනං රූති ඉන්සුතස්ස මහම් භයං අජිතාති භගවා අවිජ්ජාය නියුතෝ ලෝකෝ වේවිද්ධා පමාදානම්පකාසති ජප්පාභිලේපනංරූමි දුක්හමස්ස මහම්භයං ඉච්චායස්මා අජිතෝ. සවන්ති සබ්බධී සෝතා සෝතානංකින් නිවාරණං සෝතානං සංවරං රූහි කේන සෝතා පිපීයරේ අජිතාති භගවා යානි සෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණං සෝතානං සංවරං බ්‍රූමි පඤ්ඥායේ තේපිතියරේ ඉච්චායස්මා අධිතෝ පඤ්ඥාචේව සතිචේව නාමරූ පංචමාරිස ඒතම් මේ පුට්ඨෝ පම්රෝහි කත්හේතං උපරුද්ධති යමේතං පඤ්ඤහං අපුද්ධි අදිතතං වදාමිතේ යත්තනාමංච රූපංච අසේසං උපරුඤ්ජති විඤ්ඤානස්ස නිරෝධේන එත්තේතං උපරුද්ධති යේච සංඛාත ධම්මාසේ යේච සේඛා පුතෝ ඉද තේ සම්මේ නිපකෝ ඉරියං පුට්ඨෝ පම්රෝහි මාරිස කාමේසු නාභි ගිඤ්ජේය මනසානා විලෝසියා කුසලෝ සබ්බ ධම්මානං සතෝ භික්ඛු පරිම්බදේති අජිත සුත්තං පඨම තිස්ස මෙත්තේය සුත්තං ඉත්තායස්මා තිස්ස මෙත්තේයෝ ඕධ සන්තුසිතෝ ලෝකේ කසනෝ සම්ති ඉන්දිතා කෝ උභන්ත මභිඤ්ඤාය මධ්‍යේ මන්තාන ලිප්පති කංග්‍රෝසි මහා පුරිසෝති කෝ ඉද සිම්බනි මච්චගා මෙත්තයාති භගවා කාමේසු භ්‍රක්්මචරියවා බීතටන් හෝ සදා සතෝ සංකාය නිම්බුතෝ භික්හු තස්සනෝ සන්ති ඉන්ජිතා සෝ උභන්තමභිඤ්ඥාය මධ්‍යේ මන්තානලිප්පති තම්රූමි මහාපුරිසෝති සෝධ සිම්බනි මච්චගාති තිස්ස මෙත්තය සොත්තං දුතියන්. පුන්නක සුත්තං ඉච්ඡායස්මා පුන්නකෝ අනේජං මූල දස්සාවින් අත්හි පංහේන ආගමං කින්නිස්සිතා ඉසයෝ මනුජා කත්තියා බ්‍රහක්මනා දේවතානං යන්නමකප්ප ඉන්සු කුතෝ ඉද ලෝගේ පුද්ධාමි තං භගවා භූහි මේ තං පුන්නකාති භගවා යේගේටිමේ ඉසයෝ මනුජා කත්තියා බ්‍රහක්මනා දේවතානං යඤ්ඤමකප්ප ඉන්සු පුතු ඉද ලෝකේ ආසින් මානා උන්නක ඉද්ධ භාවං ජරංසිතා යඤ්ඤ මකප්ප ඉන්සු ඉච්ඡායස්මා උන්නකෝ යේකේචිමේ ඉසයෝ මනුජා භක්තියා බ්‍රහ්මනා දේවතානං යන්න මකප්පයින්සු උතෝ ඉද ලෝකේ කච්චිස්සුතේ භගවා යඤ්ඤ පතේ අප්පමත්තා ආතාරු ජාතිංච ජරංච මාරිස උච්ඡාමි තං භගවා බ්‍රෝහි මේ තං පුන්නකාපි භගවා ආසින්සන්ති ධෝමයන්ති අභිජප්පන්ති ජුහන්ති කාමාභිජප්පන්ති පටිච්ච ලාභං තේයාජ යෝගා භවරාගරත්තා නාතරින් සුජාති ජරන්ති බ්‍රූමි ඉත්තායස්මා පුන්නකෝ තේවේ නාතරින්සු යාජ යෝගා යන්නේහි ජාතිංච ජරංච මාරිස අතකෝචරහි දේවේ මනුස්ස ලෝකේ අතාරි ජාතිංච ජරංච මාරිස පුච්ඡාමිතම් භගවා බ්‍රූහි මේතං පුන්නකාති භගවා සංඛාය ලෝකස්මින් පරෝවරාණී යස්සින්ජිතං නත්ති කුහිංචි ලෝකේ සන්තෝ විධූමෝ අනීගෝ නිරාසෝ අතාරිසෝ ජාති ජරන්ති භූමීති උන්නක සුත්තං තතියන් මෙත්තගු සුත්තං ඉච්ඡායස්මා මෙත්තගු උද්ධාමිතං භගවා බ්‍රූහි මේතං මඤ්ඥාමිතං වේදගුම් භාවිතත්තං කුතෝනු දුක්හා සමුදාගතා ඉමේ ඒකේචිලෝ කස්මින් අනේකරූපා මෙත්ත ගෝති භඟවා දුක්හස්සවේමං අභවන් අපුච්චසි තන්තේ පවක්හාමි යථාපජානං උපධිනිදානා පභවන්ති දුක්හා ඒකේචි ලෝකස්මින් අනේකරූපා යෝවේ අවිද්වා උපදිංකරෝති පුනප්පුනං දුක්හමුපේති මන්දෝ තස්මාහිජානං උපදින්න කෛරා දුක්හස්ස ජාති පභවානු පස්සී ඉච්චායස්මා මෙත්තගු යන්තං අපුච්චිම්හ අකිත්ත ඊනෝ අඤ්ඥංතං පුච්ඡාමි තදිංහ බ්‍රෝහි අතන්නු ධීරා විතරන්ති ඕගං ජාතිජරං සෝක පරිද්දවංච තම්මේ මුනී සාධු ව්‍යාකරෝහි තථාහිතේ විදිතෝ ඒස ධම්මෝ මෙත්ත ගෝති භගවා කිත්ත ඉස්සාමිතේ ධම්මං දිත්තේ ධම්මේ අනීතිහං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසන්තිකං තන්තාහං අභිනන්දාමි මහේසි ධම්මමුත්තමං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්නතිකං යංකිංචි සම්පජානාසි උද්ධං අධෝ තිරියං චාපි මජ්ජේ ඒතේසු නන්දිංච නිමේසනංච අනුජ්‍ය විඤ්ඤාණං භවේන තිත්තේ එවං විහාරී සතෝ අපමත්තෝ භික්ඛු සරං හිත්වා මමායිතානී ජාතින්ජරං සෝක පරින්දවංච ඉදේව විද්වා පජහෙය දුක්කං ඉච්ඡායස්මා මෙත්තගු ඒතාභිනන්දාමි වචෝ මහේසිනෝ සුකිත්තිතං ගෝතමනූපධීකං අද්ධාහි භගවා පහාසි දුක්ඛං තථාහිතේ විදිතෝ ඒස ධම්මෝ තේචාපිනූන පදෙය්‍යු දුක්ඛං ये පංමුනි අට්ඨිතං ඕවදෙය්‍ය තන්තං නමස්සාමි සමිච්ච නාග අප්පේරමං භගවා අට්ඨිතං ඕවදෙය්‍ය මෙත්තගෝති භගවා යං බ්‍රහක්මනං වේදගුං ආභිජඤ්ඤා ආකින්චනං කාම භවේ අසත්තං අද්ධාහිසෝ ඕඝමිමං අතාරේ තින්නෝච පාරං අකිලෝ අකං හෝ විද්වාචසෝ වේදගෝ නරෝ ඉද භවා භවේ සංගමිමං විසංජ සෝගීත තන්හෝ අනීභෝ නිරාසෝ අතාරිසෝ ජාති දරන්ති බ්‍රූමීති මෙත්තගූ මානව සුත්තං චතුත්තං ධෝතක සුත්තං ඉච්ඡායස්මා ධෝතකෝ උච්ඡාමිතං භගවා බ්‍රූහි මේතං වාචාභිකංකාමි මහේසිතුයිහං තවසුත්වාන නිග්භෝසං සික්හේ නිම්බාන මත්තනෝ ධෝතකාති භගවා තේන හාතප්පං කරෝහි ඉදේව නිපකෝ සතෝ ඉතෝ සුත්වාන නිග්භෝසං සික්හේ නිම්බාන මත්තනෝ ඉත්තායස්මා ධෝතකෝ පස්සාමහං දේව මනුස්ස ලෝකේ අකින්චනං රහක්මනං ඉරීයමානං තන්තං නමස්සාමි සමන්ත චක්කෝ පමුංචමං සක්ක කතං කතාහි ධෝතකාති භගවා නාහං ගමිස්සාමි පමෝචනාය කතං කතී ධෝතක කිංචි ලෝකේ ධම්මංච සෙට්ඨං අභිජානමානෝ ඒවං තුවං ඕභමිමං තරේසී ඉත්තායස්මා ධෝතකෝ අනුසාස භක්මේ කරණායමානෝ විවේක ධම්මං යමහං විජඤ්ඤං යථාහං ආකාශෝව අව්‍යාපජ්ජමානෝ ඉදේව සන්තෝ අසිතෝ චරේයං ධෝතකාති භගවා කින්ත ඉස්සාමි තේ සම්තින් දිත්තේ ධම්මේ අනීතිහං යංවිදිත්වා සතෝ චරං තරේලෝකේ විසත්තිකං ඉච්ඡායස්මා ධෝතකෝ තංචාහං අභිනන්දාමි මහේසි සන්ති මුත්තමං යංවිදිත්වා සතෝ චරං තරේලෝකේ විසත්තිකං ධෝතකාපි භගවා යංකින්චි සම්පජානාසි බුද්ධං අධෝතිරියං චාපි මජ්ජේ ඒතන් විදිත්වා සංගෝති ලෝකේ භවාභවාය මාකාසි තන්හන්ති ධෝතක සුත්තං පංචමං උපසීව සුත්තං ඉච්ඡායස්මා උපසීවෝ ඒකෝ අහං සක්ක මහන්ත මෝඝං අනිස්සිතෝනෝ විසහාමි කාරිතුම් ආරම්මනම් රූහි සමන්ත තක්හෝ යං නිස්සිතෝ ඕගමිමං තරයං උපසීවාති භගවා ආකින්චන්නං පෙක්හමානෝ සතිමා නත්හේති නිසාය තරස්සු ඕගං කාමී පහාය විරතෝ කතාහි තන්හක්හයං නත්ත මහාභිපස්ස ඉත්තායස්මා උපසීවෝ සබ්බේසු කාමේසු යෝවීතරාගෝ ආකින්චඤ්ඤං නිස්සිතෝ හිත්ව යඤ්ඤං සංඥා විමුක්ඛේ පරමේ විමුක්තෝ තිත්තේනුසෝ තත්ථ අනානුයායි උපසීවාති භගවා සබ්බේසු කාමේසු යෝවීතරාගෝ ආකින්චඤ්ඤං නිස්සිතෝ හිත්ව මඤ්ඤං සංඥාවිමුක්කේ පරමේධිමුත්තෝ පිට්හෙය සෝ තත්හ අනානුයායි ඉච්ඡායස්මා උපසීවෝ තිට්ඨේචේ සෝ තත්හ අනානුයායි යුගම්පිවස්සානං සමන්ත චක්හෝ තත්හේව සෝසීති සියාවිමුත්තෝ චමේත විඤ්ඥානං තථාවිදස්ස උපසිවාති භගවා අච්චියථාවාත වේගේන තිත්තා අත්හං පලේති න උපේති සංඛං ඒවං මුනී නාම කායා විමුත්තෝ අත්හං පලේති න උපේති සංඛං ඉච්ඡායස්මා උපසීවෝ අත්හං ගතෝසෝ උදවාසෝ නත්ථි උදාහුවේ සස්සතියා අරෝගෝ තං මේ මුනී සාධු ව්‍යාකරෝහි තථාහි පේවිදිතෝ ඒස ධම්මෝ උපසීවාති භගවා අත්හංගතස්සන පමාන මත්හේ යේන නං වඩ්ඩුම් තම් තස්ස නත්හේ සබ්බේසු ධම්මේසු සමූහතේසු සමූහතා වාද පතාපි සම්බේති උපසීව සුත්තං නන්ද සුත්තං ඉත්තායස්මා නන්දෝ සම්පිලෝකේ මුනයෝ ජනවදන්ති තයිදං කතන්සු ඥානෝපපන්නං නෝ මුනින් වදන්ති උදාහුචේ ජීවිතේ නූපපන්නං නන්දාති භගවා නදිට්ඨියාන සුතියාන ඥානේන මුනීධනන්ද කුසලා වදන්ති විසේනිකත්වා අනීඝා නිරාසා චරන්තියේ තේ මුනයෝති බ්‍රූමි ඉච්ඡායස්මා නන්දෝ ඒකේචි මේ සමන බ්‍රහක්මනාසේ දිට්ඨේන සුතේනාපි වදන්ති සුද්ධින් සීලබ්බතේනාපි වදන්ති සුද්ධින් අනේක රූපේන වදන්ති සුද්ධින් කච්චිස්සුතේ භගවා තත්ථ යථා චරන්තා අතාරු ජාතිංච ජරංච මාරිස පුච්චාමිතං භගවා බ්‍රෝහිමේතං නන්දාති භගවා ඒකේචි මේ සමන බ්‍රාහ්මනාසේ දිට්ඨේන සුතේනාපි වදන්ති සුද්ධින් සීලබ්බතේනාපි වදන්ති සුද්ධින් අනේක රූපේන වදන්ති සුද්ධින් කිංචාපිතේ තත්හ යථා වදන්ති නාතරින්සු ජාති ජරන්ති බ්‍රූමි ඉත්තායස්මා නන්දෝ ඒකේති මේ සමන බ්‍රහක්මනාසේ දිට්ටේන සුතේනාපි වදන්ති සුද්ධින් සීලබ්බතේනාපි වදන්ති සුද්ධින් අනේක රූපේන වදන්ති සුද්ධින් තේචේ මුනිහි බ්‍රූසි අනෝඝතින්නෝ අතකෝ චරහි දේව මනුස්ස ලෝකේ අතාරි ජාතිංච ජරංච මාරිස පුච්ඡාමි තං භගවා බ්‍රූහි මේ තං නන්දාති භගවා නාහං සබ්බේ සමන බ්‍රාහ්මනාසේ ජාති ජරාය නියුතාති බ්‍රූමී යේසුදදිට්ඨං සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සම්බං අනේක රූපම්පි පහාය සම්බං තණ්හං පරිඤ්ඤාය අනාසවාසේ තේවේ නරා ඕඝතින්නානි බ්‍රූමි ඉච්ඡායස්මා නන්දෝ ඒතාභිනන්දාමි වචෝ මහේසිනෝ සුකිත්තිතං ගෝතම නූපදීකං යේසුධ දිට්ඨංව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සම්බං අනේක රූපම්පි පහාය සම්බං තණ්හං පරිඥාය අනාසවාසේ අහම්පිතේ ඕගතින්නාති භූමීති නන්ද සුත්තං සප්තමං හේමක සොත්තං ඉට්ටායස්මා හේමකෝ යේ මේ පුබ්බේ ව්‍යාකන්සු හුරංගෝතම සාසනං ඉච්ඡාසි ඉති භවිස්සති සබ්බංතං ඉතිහීතිහං සබ්බංතං තක්ක වඩ්ඩනං නාහං තත්හ අභිරමින් ත්වංච මේ ධම්ම මක්ඛාහි තන්හා නිද්ධාතනංමුණී යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං ඉඩදිට්ඨ සුතමුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක ඡන්දරාග විනෝදනං නිබ්බාන පද මච්චුතං ඒතදඤ්ඤාය යේ සතා දිට්ඨ ධම්මාභිනිම්බුතා උපසන්තාචතේ සදා තින්නාලෝකේ විසත්තිකන්ති හේමක සුත්තං අට්ඨමං තෝදෙය්‍ය සුත්තං ඉතා යස්මා තෝදෙයෝ යස්මින් කාමානව සන්ති තන්හා යස්සන විද්‍යති කතං කථාච යෝතින්නෝ විමෝකෝ තස්ස කීදිසෝ තෝදෙයාති භගවා යස්මින් කාමා නවසන්ති තණ්හා යසන විද්දති කතං කතාච යෝතින්නෝ විමෝඛෝ තස්සනාපරෝ නිරාසෝසෝ උද ආසසානෝ පඤ්ඤානවාසෝ උද පඤ්ඤ කප්පී මුනිං අහං සක්ක යථා විජඤ්ඤං තම්මේ ව්‍යාචික්ඛ සමන්ත චක්ඛෝ නිරාසසෝසෝ නසෝ ආසසානෝ පඤ්ඤානවාසෝ නච පඤ්ඤ අප්පි ඒවම්පි තෝ දෙය්‍ය මුනින් විජාන ආකින්චනං කාම භවේ අසත්තන්ති තෝදේය සුත්තං නවමං කප්ප සුත්තං ඉච්ඡායස්මා කප්පෝ මධ්‍යේ සරස්මින් තිබ්බතං කෝගේ ජාතේ මහබ්භයේ ජරාමච්චු පරේතානං දීපං පබ්බූහි මාරිස පංචමේ දීපමක්ඛාහි යථා ඉදං නාපරංසියා කප්පාති භගවා මධ්‍යේ සරස්මින් තිට්ඨතං ඕඝේ ජාතේ මහම්භයේ ජරාමච්චු පරේතානං දීපං පබ්‍රූමි කප්පතේ අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං නිබ්බානමිති තංභූමි ජරාමච්චු පරික්්‍රයං ඒ තදන්නාය ඒ සතා දිට්ඨ දම්මාභි නිබ්බුතා නතේමාර වසානුගා නතේමාරස්ස පද්ධගූතිී අප්ප සුත්තං දසම චතුකන්නේ සුත්තං ඉච්චායස්මා ජතුකන්නේ සුත්වානහං වීරං අකාමකාමින් ඕඝාතිකං පුට්ටු මකාම මාගමං සන්තිපදම්රූහි සහාජනිත්ත යථා තච්ඡං භගවා බ්‍රූහි මේතං භගවාහිකාමේ අභිභුය ඉරීයති ආදිච්චෝව පටවින් තේජි තේජසා පරිත්ත පඤ්ඤස්ස මේ භූරි පඤ්ඤ ආචික්ඛ ධම්මං යමහං විදඤ්ඤං ජාතිජරාය ඉද විප්පහානං ජතුකන්නීති භගවා කාමේ සුවිනය ගේධං නික්හම්මං ඩට්ටු කේමතෝ උග්ගහීතං නිරත්තංවා මාතේ විද්ජිත්හ කිංචනං යම් පුබ්බේතං විසෝසේහි පට්ඨාතේමාහු කිංචනං මධ්‍යේචේනෝ ගහෙස්සසි උපසන්තෝ චරිස්සසී සබ්බසෝ නාම රූපස්මින් වීතගේ ධස්ස බ්‍රහක්මන ආසවාස්ස නවිද්‍යන්ති යේහි මච්චු වසං වදේති ජතුකන්නි සුත්තං ඒකාදසමං භද්‍රාවුද සුත්තං ඉච්ඡායස්මා භද්‍රාවුදෝ ඕකං ජහං තන්හ චිදං අනීජං නන්දිං ජහං ඕඝතින්නං විමුත්තං කප්පං ජහං අභියාචේ සුමේධං සුත්වානනාගස්ස අපනමිස්සන්ති ඉතෝ නානාජනා ජනපදේහි සංගතා තවවීරවාක්‍යං අභිකංකමානා තේසං තුවං සාධු ව්‍යාකරෝහි තථාහි තේ විදිතෝ ඒස ධම්මෝ භද්‍රාවදාති භගවා ආදාන තන්හං විනයේධ සම්බං උද්ධං අධෝතිරියං චාපි මධ්‍යේ යං යං හි ලෝකස්මින් උපාදියන්ති තේනේව මාරෝ අන්වේති ජන්තුම් තස්මාපජානං න උපාදියේත භික්ඛු සතෝ කිංචනං සබ්බ ලෝකේ ආදාන සත්තේ ඉති පෙක්ඛමානෝ පඩං ඉමං මච්චු දෙය්‍යේ විසත්සන්ති භද්‍රාවද සුත්තං පාදසම උදය සුත්තං ඉච්ඡායස්මා උදයෝ ජායින් විරජමාසීනං අතකිච්චං අනාසවං පාරගුන් සබ්බ ධම්මානං අත්හි පංහේන ආගමං අඤ්ඥාවිමුක්කං පබ්‍රෝහි අවිද්‍යාය පබේදනං උදයාති භගවා. පහනං කාමත්හන්දානං දෝමනස්සාන චූභයං තිනස්සච පනූදනං කුක්කුච්චානං නිවාරණං උපෙක්හා සති සංසුද්ධං ධම්ම තක්ක පුරේ ජවං අඤ්ඤා විමුක්ඛං පබ්බූමි අවිඤ්ඤාය පබේදනං ඉච්ඡායස්මා උදයෝ කිංසු සංයෝජනෝ ලෝකෝ කිංසු තස්ස විචාරණා කිස්සස්ස විප්පහානේන නිබ්බාන මිති උච්චති උදයාති භගවා නන්දි සංයෝජනෝ ලෝකෝ විතක්කස්ස විචාරණා තන්හාය විප්පහානේන නිබ්බානමිති බුච්චති ඉච්ඡායස්මා උදයම්. අතං සතස්ස චරතෝ විඤ්ඥානං උපරුද්ධති භගවන්තං පුට්ටුමාගම්ම තංසුනෝම වචෝ තව අජ්‍යත්තංච බහිද්ධාච වේදනංනාභිනන්දිතෝ ඒවං සතස්ස චරතෝ විඤ්ඥානං උපරුද්ධ්‍යතීතිී උදය සුත්තං තේරසමං. පෝසාල සුත්තං. ඉච්ඡායස්මා පෝසාලෝ. යෝ අතීතං ආදියති අනේජෝ ධින්න සංසයෝ පාරගුං සබ්බ ධම්මානං අත්හිපංහේන ආගමං. විභූතරූප සංහිස්ස සබ්බකායක් පහායිනෝ අජ්‍යත්තංච බහිද්ධාච නත්හිකින් චීති පස්සතෝ ඥානන් සක්කානු පුච්ඡාමි කතං මෙයෝ තථාවිදෝ පෝසාලාති භවෙවා විඤ්ඥානට්ඨිතියෝ සම්බා අභිජානං තථාගතෝ තිට්ඨන්ත මේනං ජානාති විමුත්තං අප්පරායනං ආකින්චඤ්ඤා සම්භවං ඥත්වා නන්දි සංයෝජනං ඉති ඒව මේතං අභිඥාය තතෝ තත්හ විපස්සති ඒතං ඥානං තතං තස්ස බ්‍රහ්මනස්ස වුසීමතෝති පෝසාල සුත්තං චුද්දසම මෝඝරාජ සුත්තං ඉච්ඡායස්මා මෝඝරාජා ද්වාහං සක්ක අපුත්තිස්සං නමේ ව්‍යාකාසි චක්ඛුමා යාවතතියංච දේවීසි ව්‍යාකරෝතීති මේ සුතං අයංලෝකෝ පරෝලෝකෝ බ්‍රහ්මලෝකෝ සදේවකෝ දිට්ඨිංතේ නාභිජානාති ගෝතමස්ස යසස්සිනෝ ඒතං අභික්කන්ත දස්සාවින් අත්හිපංහේන ආගමං කතං ලෝකං අවික්ඛන්තං මච්චු රාජාන පස්සති ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සු මෝඝ රාජ සදා සතෝ අත්තානුදිට්ඨින් ඌහච්ච එවං මච්චු තරෝසියා එවං ලෝකං අවික්ඛන්තං මච්චු රාජාන පස්සතිති මෝඝරාජ සුත්තං පන්න රසම පිංගිය සුත්තං ඉච්ඡායස්මා පිංගියෝ ජින්නෝ හමස්මි අබලෝ වීතවන්නෝ නිත්තාන සුද්ධා සවනංන පාසු මාහං නස්සං මෝමුහෝ අන්තරාව ආචික්හ ධම්මං යමහංවිජඥං ජාතිජරාය ඉද විප්පහානං පිංගියාති භගවා. දිස්වානරූපේසු විහං්ඥමානේ රුප්පන්තිරූපේසු ජනාපමත්තා තස්මාතුවන් පිංගිය අපවමත්තෝ ජහස්සුරූපං අපුනබ්භවාය දිසාචතස්සෝ විදිසාචතස්සෝ උද්ධං අධෝ දස දිසා ඉමායෝ නතුයිහං අදිට්ඨං අසුතං මුතංවා අතෝ විඤ්ඥානං කිංචි නමත්හිලෝකේ ආචික්හ ධම්මං යමහං විජඥං ජාති දරාය ඉද විප්පහානං පිංගියාති භගවා තන්හාධිපන්නේ මනුජේ පෙක්හමානෝ සන්තා පජාතේ ජරසාපරේතේ තස්මාතුවං පිංගිය අපපමත්තුෝ ජහස්සු තන්හං අපු නබ්භවායාති පිංගිය සුත්තං සෝලසමං. ඉතමවෝච භගවා මගදේසු විහරන්තෝ පාසානකේ චේතියේ පරිචාරික සෝලසානං බ්‍රහක්මනානං අජ්ජිත්හෝ පුට්ඨෝ පුට්ඨෝ පංහේ ව්‍යාකාසී ඒකමේ කස්ස චේපි පඤ්ඤහස්ස අත්හමඥ්ඥාය ධම්ම මඥ්ඥාය ධම්මානු ධම්මං පටිපජ්ජෙය ගත්හෙයේව ජරාමරෙනස්ස පාරං පාරංගමනීයා ඉමේ ධම්මාතේ තස්මා ඉමස්ස ධම්ම පරියායස පාරායනන්ත්වේව අධිවචනං අජිතෝතිස්ස මෙත්තෙයෝ පුන්නකෝ අත්හමිත්තගූ ධෝතකෝ උපසීවෝච නන්දෝච අත්හේමකෝ චෝදෙය්‍ය කප්පා දුභයෝ ජතුකන්නීච පණ්ඩිතෝ භද්‍රාබුධෝ උදයෝච පෝසාලෝ චාපි බ්‍රහක්මනෝ මෝඝරාජාච මේධාවී පිංගියෝච මහායිසි ඒතේ බුද්ධං උපාගංචුම් සම්පන්න චරණං ඉසින් පුච්ඡන්තා නිපුනේ පඤ්හේ බුද්ධ සෙත්තං උපාගමුං තේසං බුද්ධෝ ව්‍යාකාශී පන්හේ පුට්ඨෝ යථා තතං පඤ්හානං වෙය්‍යාකරණේන තෝසේසි බ්‍රහක්මනේ මුනි තේතෝසිතා චක්ඛුමතා බුද්ධේනාදිච්ච බන්ධුනා භක්මචරිය මචරින්සු වරපඤ්ඤස්ස සම්තිකේ ඒකමේකස්ස පඤ්හස්ස යථා බුද්ධේන දේසිතං තථායෝ පටිපජ්ජෙය ගච්ඡේ පාරං අපාරතෝ අපාරාපාරං ගච්ඡෙය භාවෙන්තෝ මග්ග මුත්තමං මග්ගෝසෝ පාරං ගමනාය තස්මා පරායනං ඉති පාරායනානුගීති ගාථා ඉච්ඡායස්මා පිංගියෝ පරායන මනුගා ඉස්සං යථා දක්්ටි තථා අක්හාසී විමලෝ භූරිමේධසෝ නික්කාමෝ නිබ්බනෝ නාගෝ තිස්ස හේතු මුසාභනේ පහීන මල මෝහස්ස මානමක්හක් පහායිනෝ හන්දාහං කිත්ත ඉස්සාමි ඉරංවන් නූප සංහිතං තමෝනුදෝ බුද්ධෝ සමන්තචක්හූ ලෝකන්තගූ සබ්බ භවාතිවත්තෝ අනාසවෝ සබ්බ දුක්හක් පහිනෝ සච්චව්හයෝ බ්‍රක්්මේ උපාසිතෝ මේ විජෝයතා උබ්බනකං පහාය බහුහලං කානනං ආවසෙය ඒවම් පහං අප දස්සේ පහාය මහෝදදිින් හන්සරිවජ්‍ය පත්තෝ ये මේ පුබ්බේ ව්‍යාකංසු පුරංගෝතම ශාසනා ඉච්ඡාසි ඉති භවිස්සති සබ්බන්තං ඉතිහි තිහං සබ්බන්තං තක්ක වණ්ඩනං ඒකෝ තමනු දාසීනෝ ජුතිමාසෝ පභංකරෝ ගෝතමෝ භූරි පඤ්ඥානෝ ගෝතමෝ භූරිමේදසෝ යෝමේ ධම්ම මදේශේසී සන්දිිට්ඨික මකාලිකං තන්නක්හය මනීතිකං යස්ස නත්හි උපමාක්වචී කින්නු තම්හා විප්පවස්සි මුහුත්තම්පි පිංගිය ගෝතමා භූරි ප්ඥානා ගෝතමා භූරිමේදසා යෝතේ ධම්ම මදේශේසී සන්දිට්ඨික මකාලිකං තන්හක්ඛය මනීතිකං යස්ස නත්ථි උපමාක්වචි නාහං තම්හා විප්පවසාමි මුහුත්තම්පි බ්‍රහක්මන ගෝතමා භූරි පඤ්ඤානා ගෝතමා භූරි මේධසා යෝ මේ ධම්ම මදේසේසි සන්දිට්ඨික මකාලිකං තන්හක්ඛය මනීතිකං යස්ස නත්හි උපමාපචී පස්සාමිනං මනසාචක්හුනාච ප්‍රත්තිං දිවං රහක්මන අම්පමත්තෝ නමස්සමානෝ විවසේමි රත්තිං තේනේව මඤ්ඥාමි අවිප්පවාසං සද්ධාච පීතිීච මනෝ සතිීච නාපෙන්තිමේ ගෝතම සාසනම් හා යංයං බිසං වජති භූරි ප්ඥෝ සතේන තේනේව නතෝ හමස්මී ගින්නස්ස මේ දුබ්බල තාම කස්ස තේනේව කායෝ නපලේති තත්හ සංකප්ප සත්තාය වඩාමි නිච්ඡං මනෝහිමේ බ්‍රාහ්මන තේන සුත්තෝ පංකේ සයානෝ පරිපන්දමානෝ දීපා දීපං උපප්ලවින් අතද්දසාසින් සම්බුද්ධං ඕඝතින්න මනාසවං යථා අහෝ වක්කලි මුත්ත සන්ධෝ භද්‍රාවුදෝ ආලවිගෝතමෝච ඒවමේව තම්පි පමුච්චස්සු සද්ධං ගමිස්සසි ත්වං පිංගිය මච්චු දෙයස්ස පාරං ඒස භීයෝ පසීදාමි සුත්වාන මුනිනෝ වචෝ විවත්පත්ඡන්தோ සම්බුද්ධෝ අකිලෝ පටිභානවා අධිදේවේ අභිඤ්ඥාය සබ්බං වේදි පරෝවරං පංහානන්ත කරෝ සත්හා කංකිනං පටිජානතං අසංකීරං අසංකුප්පං යස්ස නත්හි උපමාකොචි අද්ධාගමිස්සාමි නමෙත්ත කංකා ඒවං පධාරයෙහි අධිමුත්ත චිත්තන්ති පාරායන වක්ගෝ නිටිතෝ